ඒ භාවනා දින කර ගැනීමට උපකාර වන ආකාරයේ දේශනා පිළිබඳවයි බලාපොරොත්තු වන්නේ. අද මේක නිස්සරණය පිළිබඳව දේශනාව මේ මාතෘකාවයන්ගේ දේශනාවේ පැත් කරන්නේ. නිස්සරණය කියන්නේ නිදහස් වීම කියන එකයි. ඒකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්දරාගිය නැත්තර ගැනීම කියලා. එන්නේ එක්තරා සූත්‍රයක දක්වා තිබෙනවා. සය රූපයෙන් සංග්‍රහ වෙන සංග්‍රහ කරනවා නම් සංකෝපස්ස වෙනස් කරනවා. මේ සම්මෝහයේ රූපයයි බාහිර ලෝකයේ කියන රූපකෙහි සම්පසේ සංග්‍රහයේ ප්‍රහාණයක් සම්පූර්ණ අයින් වීමක් සිදෙනවා නම් ඒක තමයි රූපයෙන් නිදහස් වීම රූපයේ නිස්සාරණය. චන්දරාගය කියන්නේ ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. ඒ රූපයේ කියන දේ කැමැත්තක් හෝ ඇලීමක් තිබෙනවා නම් ඒ කැමැත්ත සහ ඇලීම සම්පූර්ණයෙන් නැති කිරීම, අයින් කිරීම තුළින් රූපේ නිස්සාරණය නැත්නම් රූපේ නිදහස් වීම ලැබෙනවා. ඒ වගේම බුද්ධජාන විමර්ශය දක්වා දෙනවා යෝ වේදනාවේ සඳරාව වෙනවා සඳරාව ප්‍රමාණම් ඉතින් වේදනාවය නිස්කරණ මේ වේදනාව කෙරෙහි පවස්නා වූ ඒ ඡන්දේ ඊරාවිය වේදනාව පිළිබඳ වේවා දුක් වේදනාව පිළිබඳ වේවා ශේෂා වේදනාව පිළිබඳ වේවා ඒ කවර වේදනාව පිළිබඳව කෝපවත්නාව සංදේශාරාමය සම්පූර්ණයෙන්ම අයින් කරනවා නම් අයින් කරා නම් අනේ එවැනි අවස්ථාවකදී වේදනාවේ නිෂ්ක්‍රමණය ලැබුවා වේදනාවෙන් තමයි නිදහස් වෙනවා නැත්නම් මේවට බැඳී කටයුතු කරන්නේ ඒකට මේ විදිහට සංඥාවක් තියෙනවා සංඥාවේ සංඥාව කෙරෙහි පවත්නව සංග්‍රහයන් තියෙන සංඥාවේ නිස්සාරණය ඒ වගේම සංස්කාර කෙරෙහි පවත්නව වූ සංදේ රාගය නැති කිරීම ඒ සංස්කාර කෙරෙහි ඇතිවන උත්සාහය වෙනවා ඒ වගේම තමයි විඥානයේ කෙරේ පවත්නා වූ සංගරාගය සම්පූර්ණයෙන් නැති කිරීම විඥානයේ නිදහස් වීම විඥානයේ නිස්කරණය වෙනවා ඒ නිදහස් වීම නිස්කරණය කියන්නේ මේවා දැලීම දැදීම ඇති කරගෙන සිටින තාක්කල් මේ සංස්කාරයේ නැවත නැවත ඉදිරියටදී දුකින් දුකටම පත්වන්න සිදුවන බැවින් මේ සංසාර දුක සම්පූර්ණයෙන් නැති කිරීම නම් මේ සියලුම ධර්මයන් කෙරෙහි තියෙන ඇලීම සහ දැලීම සංවේග සහ ආගයේ සම්පූර්ණයෙන් සමාගය සිතින් අයින් වලට ඕනේ. මේක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියනවා රහස්සෝ ක්ෂේත්‍රය කියලා. ඒකට මේ සම්දනාවේ අයින් කරගත යුතු කරුණ ප්‍රධාන වශයෙන් තිබෙනවා කියක්. සම්මේ රූපේ කෙරෙහි වේදනාව කෙරෙහි සංඥාව කෙරෙහි සංඛාර කෙරෙහි මෙතන විඥානය කෙරෙහි. ඒ කියන්නේ තමගේ පංචස්කන්ධ රූපේ කෙරෙහි පවත්නා වූ සම්මේ සංරාගයේ අයින් කරන්නට වෙනවා. ඒ වගේම සම්මා සතරපදන වාසද පංචස්කන්ධ ලෝක කියන දීවි වස්තුන් සත්‍යෝ මානසිකව කවරේකෝ ඒ සත්‍යන් කරේ මනුෂ්‍යන් කරේ ජීව වස්තුන් කරේ පවත්නව සංදරාගය අයිවීම සිදු කරන්නට ඕනේ ඊළඟට ඇහැට රූප වෙනවා කනස්පත් වෙනවා නාසය දෙකඳ සුවඳ දිවට රස කාටි ස්පර්ශ දෙනවා මේ රූප සම්ද ගන්ධ රස පොත්සම්බ වැනි ධර්මයන් කෙරෙහි පවත්නාව චන්ද්‍රාගයත් අයින් කරන්නට සිදු වෙනවා සම්මතර මේ ලෝකයේ කෙරෙහි කාම ලෝකයේ කෙරෙහි පවත්නාව වැඩියෙන් බැඳීම අරූප ලෝකයේ කෙරෙහි පවත්නාව වැඩියෙන් බැඳීම අරූප ලෝකයේ කෙරෙහි පවත්නාව රූප ඒ ඇදීම සහ බැඳීම පොළො විශ්වයේ කෙරෙහි පවත්නාව වැඩියෙන් බැඳීම අයින් කළගත යුතුයි ඊට සම්බන්ධව සමාජයේ පිටතට යම් කිසි ධ්‍යාන සම්පත්තිය තියෙනවා. ඒ ධ්‍යාන වල තියෙන ඇලීම නැබ්බැදීම හිතර ගන්න සිදු වෙනවා. එලෙසින්ම යම් කිසි කෙනෙක් මාර්ගයක් අල්ලා ලබලා ඒ නිර්වාණය සාක්ෂාත් කරන නිවන් සුව අත්දකිනවා නම් පර සංවාස්ත්‍රයට සම්බන්ධින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිර්වාණය කෙරෙහි පවත්නා වූ සංදරාගය අයින් කරන්නට ඕනේ. ඊට අමතරව සමාජයේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි පවත්නා වූ සංගරාගේ සම්පූර්ණ නැයි කරන්න ඕන. එතකොට තමයි සම්පූර්ණයෙන්ම කෙනෙක් නිදහස් වෙනවා කියන්නේ. ඒකේ සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අපි කියනවානේ ස්තරණය කියන වචනේ. මේ ස්තරණය. ඒකට මේ රූප වේදනා ආදී සංකප්ප සංගතන මෙන් කෙරෙහි මෙලෙසින් ලෝකයේ සත්‍යය ඇනේ දෙදී පාස්තාවෙන් කටයුතු කරන්නේ මේ මේ තියෙන ලක්ෂණපත්ය නොදන්නා නිසා රූපං අදානම අපස්සන් යතාන් දුකං රූපේ හරියට දන්නේ දකින්නේ මේ මේ නියම ආකාරයට ඒක නිසා රූපේකේ ඇලෙනවා දැනෙනවා ඒ වගේම වේදනාව කෙරේ සංඥා සංකාර වෙනාම කියන සුසුස්කන්ධ කෙරේ පවත්නා වූ නියම සත්‍යයේ නියම ආකාරයෙන් අවබෝධ කරගන්නේ නැති නිසා මේකම කරේ හැදෙනවා බැදෙනවා ඒ නිසා මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ පවත්නා වෙනසන් නිරවටඥ අවබෝධ වීම තුළින් තමයි මේ ඛණ්ඩය මේ භාගයේ අපදේශක තුලින් අයින් කරන්න පුළුවන් ශක්තිය අපට ලැබෙන්නේ වෙන කව ආකාරයකින් ඒක කරන්න දෙන්නේ. ඒක බලයෙන් අයින් කරන්න පුළුවන් ධර්ම දෙවි. සමාගයේ සිත තුළින් විශේෂයෙන්ම ලක්ෂණ තුනේ මේ වගේ තියෙන යථාර්ථය යථා පරිදි අවබෝධ වීම තුළින් විරායාසයෙන්ම වාගේ දේම වාගේ සමාගයේ පිටතට පවත්නා වූ මේ ධර්ම කෙරෙහි පැවතින සම්දේවෝරාගේ සංගෝධයේ ගැළවී යනයි කියන ඒ සාමේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගැනීම ප්‍රයෝජනයි. එතකොට රූපස්කන්ධයේ දැනෙන්නේ දැනෙන්නේ රූපස්කන්ධයේ ඉන්නව සත්‍යයෙන් දන්නා කොමෙස්ස. තමන්ගේ රූපස්කන්ධය ගාමනට ගත්තොත් මේක කොයි තරම් දුකක්ද කියලා තේරුම් ගන්නට ඕනේ. මේක ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ වගේම ඒකාන්ත වශයෙන් මේක දුක් ලබා දෙන ස්ථානයක් ඒක නිසා මේක දුක්ඛ සමුදය සත්‍යයි. මේ ශරීරයේ තියෙන විවිධාකාර දුක් පීඩා කරදර අපිට පමුණවන ඉදිරියට පමුණවන. මේ දක්වා අපි අනන්ත සම්මාන දුක් දෙකට විදලා තියෙන මේ ශරීරයේ පවතාලේ වෙන සඳහා කවදද කොහේ පවා මහා විශාල දුක ඒ කැන්දේ ස්වරණයක පවා ඒවා පිළිහෙතනක බව මෙතාල දුක. ඒ කනකොන දේවල් ඊට පස්සේ ශරීරයෙන් පිට ගන්නට වෙන ඒවා පවා විශාල දුක්. ශරීරයේ සෝදන්නට පවිත්‍ර කරන්නට මනස කරන්නට සිදෙන ඒවා විශාල වශයෙන් වශයෙන්ද මේවා මේවා එතරම් දුක් වශයෙන් නැතරකවා සමාජයේ ශරීරය තුළින් විවිධාකාර රෝග එන විශේෂිත පාළය දක්වා අහවල් කොටස තුළ ශරීරයේ මේ කොටසට රෝගයක් ඇතිවෙන්නේ නැහැ කියලා කියන්නට බැරි තරමට මේ මුළු ශරීරයේම රෝග ජීවිතම් පබංගුරම් කියලා බුදුහාමුදුරුවෝ දක්වන රෝගයන්ට කැදල්ලක් වගේ කුරුල්ල වෙන කැදල්ල වගේ රෝගය රෝග විවිධ රෝග ඇතිවීමට තියෙන කැදල්ල මේ ශරීරයේ තියෙනවා. ඉතින් මේක පිළිබඳ ඒ රෝග ඇතිවනාට පස්සේ ඇතිවන දුක අතිශයින්ම දරුණු යටතේින්න බරපතල වන්නත් පුළුවන්. සාමාන්‍ය දුක ඇතිවන්නටත් පුළුවන් අතිශයින්ම ඉවසෙන්නේ නැති ජීවිතේ නැති යන තරම් විශාල දුක ප්‍රමාණයක් තියෙනවා. ඒකෝට මේවා කිරීමේ ඇලෙන්නේ බැඳෙන මේකේ කාන්ත වශයෙන්ම දුක් ලබා දෙන ධර්මයක්ද මේක පවත්නා සාස්කල්ම දුකක්ම පවත්නාය කියන හැඟීම ඒ අවබෝධයේ ලෝක සත්‍යයේ සිදුතර නැති නිසා. ඒක කොච්චර අපි ආශා කරගෙන මම කියවෝ මම මගේ කියලා හිතන කටයුතු කරා. ඒකට කොයිතරම් බැලමෙහෙවකම් කරත් මේ ශරීරයෙන් කිසිම ආකාරයෙන් කෙලෙහි ගුණයක් අපිට දක්වන්නේ. ඒ ශරීරයේ පොඩ්ඩ වැඩෙන විට මේ ආකාරයෙන් කැදී ගැනීම වලට ලක්වන්නට විවිධ ආකාර ආබාධ අනතුරු වලට ලක්වන්නට පුළුවන්. විවිධ ආකාර දුක් ගැන අපිට මේ ශරීරයෙන් ලබා දෙනවා. ඒ අමතරව මේ ශරීරයේ සාන්තෝෂයෙන් තුනක කොටස් වලින් ලැබී තියෙන අපවිත්‍ර දෙයක්. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්න නෑ මේ ඉඳහමින් දැකෙන්න නිසා මේකේ නියම සත්‍යය නොදන්නේ නෑ ඒක නිසා රූපං ඥාන ලබස්මයි යථා රූපං රූපයෙන් පරිදි දන්නේ දක්න්නේ බුදුදාන මහසේ දක්වා දෙන චාතුම් මහා භූතිකෝ මේ ශරීරයේ කියන එකට උපමාවක් වශයෙන් බන්දෝ පිළිච්ඡලේ මේ මාත රූපස්ස ඒ සං අධිවචනමේ මාතෘකාවේ සම්ප්‍රදාය වලකින් මාතෘකාවක් අනිත්‍ය සහගල දේන පරිණන්දන බෙදන්න දක්වන්නත් ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ මහණෙනි මේ කෝ වනයේකට සුවාලයකට කියන වෙනවටනේ. ඒ කියන්නේ සුවාලයකට වනයේකට ඉරතුමේලා තියෙන ඕකත් ගන්න කොහෙද ඒ සුවාලයක් තියෙනවා නම් ඒ සුවාලයට කියන වෙනවටයක් තමයි මේ ශරීරයෙන් ඒ වගේම වගේකින් ස්වාමයෙන් වගේ මේක මේක අත්හැරලා විරගෙනවා ඒ වගේම සාව දුබ්බන්නවා ඒ ශරීරයේ උදර කෝරේ ආදී තැන්වල විවිධ ආකාරයේ මොහොතාලේ දේවල් වෙන්නේ මේවා දැකේ මේවා දන්නේ මේ මිනිස්සු හත්දේ සමයට ඇලෙනවා බැඳෙනවා හැදෙන්නේ දෙන්නේ නේද තව තවත් සංසාරයේ දුකින් දුකටම පස් කරගෙන පස් කරගෙන කටයුතු කරනවා එතකොට මේක ඒකාන්ත වශයෙන් සිලිකෝස්ථාලක දෙයක් කියලා තේරෙනවා නම් එතකොට මේක කෙරෙහි තියෙන සංදේශාවෙන් අයින් කරන්න පුළුවන් පිළිදෙන. අනිත් අතින් මේ ශරීරය නිරන්තරයෙන්ම වෙනස් වෙන වෙනස් වෙනවා. මේ වෙනස් වීමම ඒකාන්ත වශයෙන් මේ මේ විශේෂයෙන් සම්දලා ගැනීම තේස්වාන අපි ජරාවට පත් වෙනා මේ ජරාවට පත් වීමන ප්‍රමාණවත් වෙන මේ ශරීරයේ කියන ඇලීම බැඳීම අයින් කරන්න. එන්න එන්න ජරා දුක තවතවත් වැඩි වෙනවා විනා මේ ජරා දුක අඩවීමක් නේ අපි ජීවත් වෙනකොට මේ ජරා දුක වැඩි වෙනීම අපිට අත්දැකෙන සිදුවෙන. ඒ ජරාවට පත් වෙන අය තමයි ජරා දුක දන්නේ. තරුණ කාලේ නෑ මේ තේරෙන්නේ. නමුත් මේ ජරා දුක ඇතිවීම වුණාම මේ ජරාවට පස්සිනම් ප්‍රමාණවත් වෙනවා මේ ශරීරයේ පවතිනවා ඇලෙන්න නිමාන කරගන්න. ඒක අමතර මේ ශරීරයේ සමාහව සමාධි අයත් සමාත අයත් ධර්මයක් කියලා ලෝකපරය දුකානිකයට ඒකේ එකක් නෙවෙයි. මේ ශරීරය અ ભારત મોહાતર ખતર કરીને એટલે કે આનાપણા ધ્યાન ઉદગાન નામે લખતા તેમ પાત્રે તમામ ભાવમાં ભાગ્ય છે તે વેગે આતો તમામ ભવમાં ભાગ્ય એ તે દો સંભાવનામાં ભાગ્ય છે કારણમાં આ વાયક તમામ ભવમાં ભાગ્ય છે આવક તમામ ભવમાં ભાગ્ય એટલે એનો વાક્ય સૂત્ર વડે લખנם પાત્રે એટલે મનને રૂપ કે અક્ષરી દ્વારા ગ્રંથેન દર્શાવીને પાત્રીએ કર્મ કરવા દર્શાવીને ભાવ පෝෂයේ ඒකෝ වායෝ ආකාශ කියන මේ ධාතුන් වල සම කරලා බලන්න කියලා. මේ කතාව මේ ඇට කියනකොට මේ සරල දෙයක් වන්නට පුළුවන් මේකේ ඇත්ත වශයෙන් යටිසිතින් මේ අවබෝධය ඇතිවෙනකොට මේ සංසස්කන්ධ ලෝකයේ මේ විශේෂයෙන්ම මේ ශරීරයේ පරිවිෂාස ගොඩක් ඒ ඕ ගොඩක් ඒ දෝ ගොඩක් ඒ වායෝ ගොඩක් ආකාශ ධාතු ගොඩක් කියලා මේකට විදිහේ ඇදීම බැඳීම සම්පූර්ණ නැයි කියනවා. ඒකට මේකට ප්‍රියාකාරයෙන් වෙනස් ස්වරූපයකට මේ ශරීරයේ ප්‍රියාකාරයෙන් පස්සනත් ඒකට සමාජයේ සිට පැවෙන්නේ. නැත්නම් මේවට ඇදී සිටින විට මේවට බැඳී සිටින විට මේවට අවස්ථාවක දෙයක මේ ශරීරයේ මේක ආකාර වෙනස් වෙන ස්වරූපයකට පස්සන කල්හි සමාජයේ සිට තුළ විශාල දුක් දැනකට දෙනවා. ඒවා දැනී දැනීම සිටින සාකල් වේදක ඇති කර දෙනවා. එනිසා මේ ශරීරයේ පටවි ආදී ධාතු වශයෙන් බලන්නට පුළුවන් වෙන්න ඕන මේවා ආත්මව සම්මාත ඕනෑ විදිහට පවත්වාගත හැකි ධර්මයේ බුදු ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේවක් කියන පටවි ආපෝ දෙවියෝ වැනි මූල ධාතු හතරෙන් දෙකේ මේ වූ පොඩක් වශයෙන් නොදැක්කමට අපේ විසින් මම කියලා මගේ කියලා අරගෙන මගේ ආත්මය කියලා කටයුතු කරගෙන මේකට ඇදී බැඳී කටයුතු කිරීම ඇත්තම මෝඩකම කියන දෙවන ක්‍රියාදාමය. ඒක නිසා තේරුම් ගන්නට ඕනේ මේක පස්සයක්. මේ සමස්තර මේ ශරීරයට අපේ සංසාරයෙන් තමන්ගේ මේ ශරීරයට ඇලුන බැඳුනා. ඊයේ ඊයේ තන ඇලුනා. රසවත් ප්‍රාණිනම් මේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. මේකෙන් මම ගියාට පස්සේ හේතුලෝකයේ හේතේක නම් මේ හේතංගට ඇලුනා. නැත්තම් හේතෙක් නම් හේතංගට ඇලුනා. ඇලුනා. නැත්තම් අපායෙට නම් අපායෙට සත්‍ය පවා තමන්ගේ ශරීරයේ දැනෙනවා දැනෙනවා ඒ විදිහට කොතන ඉලක්කත් කරගන්නවා එතන එතන හැලෙනවා ඒ විදිහට මේ ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරන නිසා මේ ශරීරයට ආශාවෙන් සංහාවෙන් බැඳීමකින් බැඳීමකින් යුතුව කටයුතු කරන නිසා අගේක සංසාරයේ අනන්ත අප්‍රමාණ සංසාරික දුකින්ද ඒක විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ ජාති දුකින්ද ජරා දුකින්ද ව්‍යාධි දුකින්ද මරණ දුකින්ද දුක පරිදේවා කියන අනන්ත අප්‍රමාණ ආයතන දුකින්ද ඊට අමතරව යනවා මේ විවිධාකාර බාහිර උදව් නිසා ඇතිවන දුක් පීඩා තියෙනවා. මේ සංසාරේ පුරාම මේ ශරීරය දැරීම නිසා සමහර ප්‍රේත ලෝක වලට වැටෙන දුක් නිසා, අසරණතාව වලට වැටෙන දුක් නිසා, කියන ආශේෂන් ලෝක වලට වැටෙන නැත්නම් අපායට වැටෙන පාගාමි ඒ විදිහට මේ සංසාරයේ අතීත සංසාරයේ කොලිටම දුක් මේ ශරීරයට ඇදී ඇදී බැඳි බැඳි සිටීම නිසා බින්දද මේ විදිහට ඇවිල්ලි බැඳිලානේ හිතුවොත් තමක් විඳින්නට සිදු වෙනවා නේද? මේ තමයි සංසාරික දුක ලබා දුන්නා වූ මේ විදිහට භයානක රෝග පීඩා ආදී දුක් ලබා දෙන්නා වූ ඒකාන්ත දුකක් හෝ ඒකාන්තයෙන් දුක් ලබා දෙන ස්ථානයක් වන දුක් සමුදයක් හෝ මේ ශරීරයෙන් කෙරේ ඇලෙනවන බැඳෙනවන මගේ සිතේ තියෙන මෝඩකම නිසා නේද ඒක ඇලෙන්නේ ඒ බැඳෙන්නේ කියලා සමානටම තේරෙනවා මේ මෝඩකමක් සහිතවම මේ ඇලීම ගැලීම එතකොට අයින් කරන්න පුළුවන් මේ ධම්මදේශනාව අදාළ වන්නේ මේ ජීවිතේම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අයට පමණයි අන් අයට මේ දේශනාව නිතරම කෝණයක් පාන්න පුළුවන්. එතකොට කවදා හෝ දවසක නිවන් ලබා ගැනීම මේ දේශනාවට යම් කිසිදරකින් හේතු වෙනවා. නමුත් මේ ජීවිතේම නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙකුටයි මේ ධර්ම දේශනාව විශේෂයෙන්ම මා යොමු කරනු ලබන්නේ. එතකොට මේ ආකාරයෙන් දුක්ඛ සංදේශයේ කියන හැඳින්වීම බැඳීම ස්කන්ධ රාගය කියන එක අයින් කරගන්න ඕනේ, අයින් දී ගන්න ඕනේ. ඒකේ නියම තත්ත්වය දැකගෙන තමයි. ඊළඟට අපි ගමු වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයේ දුක් වේදනාවට කවුරුත් බැඳෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. නැත්නම් සමහර අවස්ථාවලදී මේ මිනිසුන්ගේ ලෝක සත්‍යයේ දෙලතුල තියෙන මූලිකමත මේ දුක් වේදනාව සැපක් කියලා හිතලා ඒ දුක් වේදනාවට ඇලෙන අවස්ථා අනන්තවත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගන්නේ මනස ප්‍රමේයයේ මේ දීමක් වෙනවා. දීම මේ කාකාත්මක සංදර්භය ගන්නවා. සංදර්භයෙන් ගන්න විට ඒකේ කිසිම රසයක් නැහැ. දැන් ගොන විට මේ මිනිස්සු ගොන්නේ බොහොම අපේ විදිහට එකපාරට ගේනවා නැත්නම් කොහොම හරි අපේ විදිහට ඒක කරන්නේ. ඊට පස්සේ අධිශාල කායික දුක් ලැබෙන අයිදාස් පස්සෙන්වත් විශාල දුක් ලැබෙන. නමුත් මේ විශේෂයකට නැවත නැවත ඇලෙනවා. නැවත නැවත අර බැඳීම නිසා ඒවම නැවත නැවත පරිහරණය කර ආයේ දුක් වෙනවා. ඒ මෙවැනි දුක දුකක් වශයෙන් තේරුම් ගන්නට නැතිකම නිසා දුක් වේදනාවට ඇලෙන අවස්ථා කියේ. ඔය කාමික වශයෙන් අධ්‍යයනය කරන අවස්ථාවලදී බොහෝ විට දුක් වේදනා දැනෙනවා. ඒ දුක් වේදනා වලට බොහෝ ප්‍රත්‍ය ඇලෙනවා. එතකොට මේ විදිහට දුක් වේදනාව දැනෙන අවස්ථාව තිබෙනවා අපි හිතමු දුක් වේදනාවට දෙස්සක් බොහෝ විට කැමති නැති නිසා දුක් වේදනාවට ඇලීමක් නැතේ කියලා බැඳීමක් නැතේ. නමුත් සැප වේදනාවට මේ ලෝකයේ සෑම සත්‍යයකම රහත් වූ සෑම කෙනෙකුගේ ආසන්නයකට බැඳලා ඉන්නවා. මේ සබ්බ වේදනාත් ඒක තමයි සිදුවන සාමාන්‍ය ක්‍රියාදාමය. එතකොට මේ සබ්බ වේදනාවේ තියෙන නියම සත්‍යය දන්නේ නැතිකම නිසා තමයි එළෙන මේ ආකාරයෙන් ලෝක සත්‍ය සබ්බ වේදනාවට දැනෙන්නේ. මේක විශේෂයෙන්ම දේරුම් ගන්න කරන මේ සබ්බ වේදනාවට ඇලිලා බැඳිලා ආසාකරණීය වස්තුවේ සත්‍යය මේ සංස්කාරයේ පුරා අනන්ත අප්‍රමාණ වාරණ සිද්ධීපදී මෙරි මෙරි කුලීතරං කාලයන් නම් කිස්සේ මේ දුක් විඳගෙන විඳගෙන විඳගෙන අපි ඇවිල්ලා තියෙනවා කියන කාරණාව. මේ සුඛ වේදනාවට ඇලී කටයුතු කළොත් දැඩි කටයුතු කළොත් අනාගතයේ පෙරදෙන්න නැවත නැවත ඉපදෙන්න වෙනවා නැවත නැවත නැවෙන්නට වෙනවා ජාති දරා ආදී දුකින් මිදෙන්න වෙනවා. ඒක නිසා මේ සුඛ වේදනාව කියන්නේ ඇත්ත වශයෙන්ම සමාජ මිත්‍ර වේදයෙන් පැමිණ සිටින මහා බඩේක. සමාජයේ මුතර හිතවත් යාළුවෙ මිත්‍රයෙක් වගේ කෙනෙක් ඉඳන්. නමුත් සමාජ නෛතිකාකාර වදනේසා පමණ සංස්කාරේ කුඩා අලෙන් බැඳෙන කරනවා. මෙන්න මේ සත්‍යය තේරෙනවා නම් මේ සුඛ වේදනාවට බය විය යුතුයි කියන හැඟීම ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන භාවිතබ්බන් ඒකත් සුඛ වේදනාවයි කියලා. ඒ සුවේදනාව කෙරෙහි දිනවිය යුත්තේ කියන එකයි අදහස. දිනවිය යුත්තේ කියන කාරණාව ප්‍රකාශ කරගෙන ඒක බුදුමහමෝ කියනවත් ලෝකේවත් අමාතම තේරෙනවා මේක කෙරෙහි දිනවිය යුතු ධර්මයක් මේක මොකද අපි සංස්කාරයේ දුකට ඇදලා ධර්මයක් අනන්ත අත්මාන ප්‍රේත දුක් පිළිකර දුන්නා පිළිසන් දෙයෙන් ලෝකයේ දුක් පිළිකර දුන්නා ඒ වගේම අපා දුක් පිළිකර දුන්නා අනිත්‍ය ලෝකයේ දුක් පිළිකර දුන්නා සංස්කාරයේ දුක් අනුභව කිරීමට මේක අපිට මඟ පෑදුවා මේක දුක් සංදේශයක් දැනෙන්න බැහැ මේ ගණී ගණී කටයුතු කරන මේ දුක්ඛ සමුදය සත්‍ය බැලෙනවා නම් බැඳෙනවා නම් ඒක අනිත්‍යතාවය එතන තියෙන තමයි නදස්සන. ඒක නිසා මෙතෙක් මේ බුද්ධත්වයේ තමයි දුක් ලබා දෙන හේතුව වූ දුක්ඛ සමුදය සත්‍යය මේ ධර්මයේ ඇලුනක් බැඳුනක් ඇලියදී බැඳෙදී නැවත නැවත දුක් ඇති කරගත්තම මොනේ කොයි තරම් මෝඩකමේ ආකාරයෙන් කටයුතු කියන කියලා හිතලා ඒ අවබෝධය කියලා ඒ මෝඩකම සහිතව යැදීමක් කරනයින් කරගන්නට. ඒ අතර කොයි තරම් මේ සුඛ වේදනාවට ඇලුනත් ඒ ප්‍රශ්නේ මොකද්ද? එතනම ඇති වුණා, එතනම නැති වුණා. ඕක මහා නේර පර්වතය තරම් විශාල ධර්මයක් නෙවෙයි මේක වෙන්නවා කියන ඇලීම කියන්නේ. ඒ කියන්නේ සුදු කොරන්ටක් මේ ධර්මයේ මහා ඈත ඉවත් කරන්න පුළුවන් දෙයක් හරිය හරිය ආකාරයෙන් ඒ පිළිබඳ කරුණ දන්නවා. මිනිස් දෙදාන ඉන්නේ මේ ලෝක සත්‍යයට දානෙකේ මේ සුඛ වේදනාව කියන ඇලීම අයින් කරන්නට බැරි තෝම ප්‍රබල ධර්මතාවයක්. ඒ නොදැක්කම නිසා තියෙන කතාවක්. මොකද නිසා ඒ ඉලක්කේ ඇති තමයි. නමුත් මේකේ යථාර්ථයේ යථාපරිදි දාන දන්නවනම් මේ ඒකාන්ත වශයෙන්ම ඇති වෙන පැවතිලා නැති වෙලා යනවා. මේ මොහොතේදී ඒක දැක්කේ විද්‍යාවක් නෑ. දැන් අපි මේ ජීවිතේ පුරා යම් තාක්ෂ වේදනාවක් ඉඳලා දැන් අපැත්තට හැදලා ඒ වදිනා බැරිම අපිට මොනවද ඉස්සරේ වෙන්නේ. ඉතින් ඒකට ආශ කරලා කඩේට දෙන නිසා අපි සංස්කාර රැස් කරගෙන අනන්ත අප්‍රමාණ වාරකාන සංසාරේ ඉපදෙද්දී සංසාර දුක් අනුභව කරන්නට අවශ්‍ය සංස්කාර ධර්මය දැක් කරගන්නවා. ඒ කියන්නේ ඒ අනන්ත සංස්කාර දුක් පිළිබඳ අපිට සංසාර දුක් පිළිබඳ ඒ හැර ඒකෙන් ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා කියලා තමන්ට තේරෙන්න ඕන. ඊළඟ තේරෙනවා නම් මේ සුඛ වේදනාව කියන හැඟීම කොයිතරම් භයානක දෙයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ සුඛ වේදනාව මම විඳිනවා මගේ සුඛ වේදනාව කියලා හිතා තමයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ. ඒ මොලාව අයින් කරගත යුතුයි. ඒ අයින් කර ගැනීම තමයි දැනගන්න ඕනේ මේ සුඛ වේදනාව ඇති වෙන්නේ මේ හේතුව නිසා. මේ විශේෂණ ප්‍රශ්න පත්‍ර වේදනා කියලා බඳුනම හොඳට ගත්තා මේ යම් කෙනෙක් පස්සට ගොන්න සත්‍ය සංගත ගැන රූපය දැකලා ඒ රූපේ තේකක් නම් තමයි රූපේ ක්‍රියාකාරයෙන් වෙනසවන. ඉතින් එතකොට ඒක වේදනාවක් දැනෙනවා. එතකොට ඒ චක්ක සංපස්සේ ඒක වේදනාවක් ඇති වෙන්නේ ඒක වෙනසක් සම්බත් දාන සම්බත් ජීව සම්බත් කාය සම්බත් මන සම්බත් කියන්නේ ඒක ස්පස්ස ධර්මයන් ස්පස්ස ධර්මයන් හේතු වෙනවා මේ සුඛ වේදනාව ඇති වීමට එතකොට ඒ පස්සේ නිසා ඇති වෙන හේතු නිසා හටගත් ඵල ධර්මයන් මේක සමාගයේ එකක්වත් සමාගයේ දෙයක් නෙවෙයි. මේ හේතුන් එකතුනාට පස්සේ ඉදී මේක ඇති වෙනවා. අර කවුද ප්‍රති කළේ නැහැ. හේතුන් නැති වෙනකොට ඒක ගේම නැති වෙනවා. කවුරුත් නැති කරන්නේ නැහැ. නැති කරන්නේ කොහොමද කරන්නේ? හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒක නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න මේ අනාත්ම වූ සියොන් දැනීම මාත්‍රයක් එච්චරයි. මේක වැඩි වෙච්ච ගමන් පැවැත්ලා නැතිලා දැන් මේවට ඇලියලි බැලිලි ලෝකේ තේරසම්බ්‍රය පවා කටයුතු කරන අපිත් ඒ විශ්වාස සංගයට වැඩෙනවාද එහෙම නැත්නම් ප්‍රඥා සංකල්පයේ විදිහට මේකේ තියෙන යථාර්ථයේ තේරුම් ගන්න මේක බැලීම දුක් සංකේ වශයෙන් තේරුම් ගන්න නැවත නැවත සංසාර දුකේ කොටවන ධර්මයේ මේකයි කියලා අවබෝධ කරගෙන මේක කෙරේ තියෙන ඇලීම බැඳීම මා අයින් කරගත යුතුයි නේද කියන අවබෝධය මේ සුඛ වේදනාවේ තියෙන යථාර්ථය අවබෝධ වීම තුළින් සමාජයේ සිතතේ නිරායාසයෙන් වාගේ පැනනදිනවා. මේ බලයෙන් ඇති කරගන්න පුළුවන් ධර්ම නෙවේ අවබෝධය තුළින් සිතතේ ඉදීම ඇති වෙන ධර්ම. මේ විදිහට ඇති වෙනකොට ඒ දුක වේදනාව කෙරේ සංකෝණයෙන් ඇදීම නැතිය. උපේක්ෂා වේදනාවට ඒ ආකාරයෙන් පිළිපදින්න වෙන ගානි කියන සමාජයේ ධර්මයක් කෙරේ කිසි ශේධනකට ඇදීම ගැනීම සුදුසු නැහැ කියලා ඒකේ කියන සංග්‍රහයේ අන්තරන්නට පුරුදු වෙන එකේ සාමත්ම සුදුසුයි. දැන් අපි ගමෝ සංඥා සංදේශ සංඥා සංදේශයෙන් හඳුන හඳුනා ගන්න එක. මේ හඳුනා ගැනීම වලින් තමයි අපි ලෝකේ විවිධ දේවල් ඉගෙන ගන්න විවිධ ආකාරයෙන් හැදෙට කරන්නේ. ඒත් අඥාන කියන්නේ නැති දෙයක් මේ දෙකෙන් වෙනලා ලෝකගත මුලා කරන කටයුතු බුදුන් ප්‍රකාශ කරන මගේ චිකූප මාසඤ්ඤා මේ සංඥාව කියන්නේ මාන්නේ නිවිගුවක් කියලා. නිවිගුව කියන්නේ ඈත වතුර තියෙනවා වගේ තියෙනවා මා ඔබ කියන වෙලාවල කරනවා. කාර්කාරවල දෙලින් කියනවා මේ ඈත බලපුවම මෙයාට දවල් දොරාගෙන දකින්න පුළුවන් වෙයි. වතුර පිළිම තියෙනවා වගේ තියෙනවා. වතුර සෙල වෙනවා වගේ තියෙනවා. නමුත් එතන ගියත් කටේ මේක නෑ. අන්න එලෙසින් මේ නැති දෙයක් රටෙකින් පෙන්වන්න කරනවා මේ සංඥාවකනේ. ගැහණියක් නැහැ නමුත් ගැහණියක් තිබෙනවා කියලා පෙන්වනවා. මේකේ නැහැ මේකේ සිදෙනවා කියලා පෙන්වන්න කරනවා මනස වැටෙන්නේ නැහැ මනස වැටෙන්නේ සිදෙනවා කියලා පෙන්වන්න කරනවා මේ ලෝකේ තියෙන අනිත් දේවල් ධර්මයන් මොකක්ද සත්‍ය වශයෙන් නැහැ නමුත් ඒවා සත්‍ය වශයෙන් තියෙන දේවල් කියලා සංඥාවෙන් මුලා කරනවා සංඥා විපල්ලාසය කියලා එකක් තියෙනවා සංඥාවෙන් මුලාවට පත් කරනවා මේ මුලාවට පත් වීම නිසා අපේ මේ ආකාරයෙන් මේ බාහිර අරමුණු කෙරෙහි ඇලිලා බැඳිලා කටයුතු කරලා සංඥාවට තන සංඥා දෙලක හදන්නට මේ ආකාරයෙන් මෙහෙතුන දුක් වෙන. ඔච්චර දේශනක් ඔච්චර දුක් වෙන. ඒ ඇති කරගත් සංඥාව කොහොමද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගන්න. මේ වැඩි දැන් අවුරුද්දකට මම ඉදිරියේ ධම්ම දේශනාව මම මතක වුණේ මතකත් ඒ ධම්ම සංඥාව නැතිවිය නේද මතකක් වන්නේ. ඒකද අනේකලයට දේවල්නි ඇදිලා පැහැදිලා නැතිලා යන දේවල්. අනිත් පැයෙන් මේ සංඥාව කියන්නේ සමාහෝ සමාන්තරයක් ගන්නයක් නෙවෙයි. සංඥා වැඩි වීමට හේතුවන්නේ පස්සේ කියලා බුදුහන්වෝ දක්වනවා. සත්‍යපත්‍ය සංඥා, ඒෙන් පස්සේ නිදාන සංඥා සංයෝගය, එන්න කච්චංග සංඥා සංයෝගය කියන දක්වලා තියෙන පස්සේ නිසා සංඥාව ඇති වෙනවා. නමුත් වස්තුවේ මමනක් නෙවෙයි සංඥාවකෙන් දෙයකවන්නේ මුලී ශරීරයන්ගේ විශේෂ ක්‍රියාකාරීත්වයේ අත්‍යවශ්‍යම යනවා මේ සංඥාවල කියලා. දැන් යන්නේ කියනවා අපි හිතමු අමනුෂ්‍ය දුරකට පස්සලා ඉන්න කෙනෙක්ගේ සිත මොළය අමනුෂ්‍යයන් ගිහිල්ලා මෙරිකල යම් යම් සංඥා දානකොට Taman දන්නේ නැහැ තමාගේ සිතවලට ඒ සංඥා දැනෙන්නේ. නැත්නම් ඊටම උම්මත්තක භාවයට පත්වෙන්නේ කියලා මොළයේ ශරීරයේ නම් නම් රසායනික ක්‍රියාවන්ගේ නිසිපරිදි ක්‍රියාකාරීත්වයේ නැතුව ඒක වෙනස් වෙච්චි ගමන් තමන්ගේ ජීවිත සංඥානේ තමන් හිතන දේවල් කියන දේවල් ලෝකයක් දේව ලෝකයක් ඉස්සෙල්ලා මේක නිසා. අර පඤ්ඤා ඇතිවන්නේ මොලේ සැලයන්ගේ නිතිපරිදි ක්‍රියාකාරීත්වයේ තීව්‍රතාවය පමණයි. ඒ ඒකේ තියෙන ඒ රසායනික ක්‍රියාදාමයන්ගේ යම් දැක්සක් දෙයක් තමයි සංඥාවක් නැතිවන්නේ ඒ වෙනස් වීම වල අනුකූලව. එතකොට මොකද අනුසවදරෝන් ඒක පැහැදිලිවම අත්දැකෙන පුළුවන් සත්‍යයක් නේ. ඒකද ඒක සංඥාවේ කලකිරීමක් ඇති වෙනවා, ස්වභාවයක් ඇති වෙනවා. මේ සංඥාව මමද මගේද? මේ සංඥාවට ඇලුන මේ සංඥාවට පැදුන මේව ගොඩ ගන්න මේක ආකාරයෙන් දීති දීති වේදවල නිදිමරන් වහනතර දවස් හතර. නමුත් මේ ආදරේ මොකක් කරන්නද කියන කිසිම අගයක් වෙන්නේ. අනිත් එකකින් මේ සංඥා නිසා විපරිසර මුලා වුණා සංඥා විපල්ලාසයකට පත් වෙනවා. සංඥායි මුලා වුණා. අනිත් දේ නිත්‍ය කියලා සංඥාවෙන් මුලා වුණා. සුඛ දේශ දුක්ඛ දුක්ඛ දේශ කියලා අරගෙන සංඥාවෙන් මුලා වුණා. අනාගතේ ආත්ම වශයෙන් හරිදර සංඥාවෙන් මුලා වුණා. මම නෝන මගේ නෝන දේවල් මම මගේ කියන මමයිනින් යුතු මුලාවටපත් වෙනවා. මේ සංස්කාරයෙන් අපි මුලාවටපත් කරලා මේ මුලාව තුනේ සංසාර දුකට නැවත නැවත ඇදලා දාපු සමා නෝන සමාද අය ධර්මයක් නෝන හේතුන් නිසා පහළ වන කලදන්නේකට මුණ කලීමක්ද මොන බැඳීමක්ද මොන සම්බයද මොන රාගයක්ද. මේ වන්දත සමිස්සා මේ වගේ දෙහි තියෙන යථාර්ථයෙන් නොදන්නා මෝඩකම පිටට තාක්කම කරුණ නේද කියලා සමාන තම දැජ්ජහසාගතව මේ වගේ තියෙන ඒ මෝඩකමත් සහිත අවිද්‍යාවත් සහිත මේ වගේ තියෙන ඇලිමයි කරන්න පුළුවන් ශක්තිය වෙනා විදිහට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන විට සංඥාව පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන විට එතකොට ඊළඟ කාරණාව සංස්කාර සංස්කාර ගැන කිව්වොත් හරියට තේරෙන්නේ මේ දෙක කුසල ලක්ෂණ කියන එකත් සම්බන්ධ කරගෙන මේ කුසල ලක්ෂණ කතාව අපි පස්සේ කතා කරන්න. අනිත් එකේ ගැන අපි කතා කරනවා. අනිත් එකේ වෙනම කුසල් වන්දනක් තුනක් අකුසල් වන්දනක් තුනක් විශේෂයෙන්ම රහත් නෝදයකට. එතකොට ඒ සියලු දෙකේ ඇදීම සමාන හිතනවා කියලා හිතනවා. මගේ සිතේ කියලා හිතනවා. මේකත් හැත්ත වශයෙන් දුරුමවල ප්‍රකාශ කරන දේශන සාගතත් හේතු වශයෙන් දක්වන සබ්බ සත්‍ය ආසංඛාරා කියලා පස්සේ නිසා මේ සිටිවිලි තියෙනවා. පස්සේ හේතුවක් තමයි මේ ප්‍රඥාවේ තර මොලේ සැලංගේ පරිත්‍යාකාරීත්වය නිසාමයි. මේ තර කලින් කියවා දෙවියන් මෙන්නය මනුස්සයන් මෙන්නය මොලේ අරගෙන දෙකල එයන්ගේ සීදලයකට පත් කරනවා නම් ඔහුගේ සිතතල විවිධ සිතේ දාන සම්බන්ධයන් සිතේනේ මේ භූතයේ සිතේ තමන්ගේ සිත විවිධ දෙකෙන් ඒකතර ඉඳලාගෙන අර මොලේ කියන බකාලික ක්‍රියාදාමයන්ගේ වෙනස් වීම වලට බඳුනෙච්ච පුද්ගලයා මාතක තත්ත්වයට පත් වෙනවා කියලා අපි කියනවා. දෙවෙනි කෙනා මේ ආකාර කිසිම බැලකීමක් නැති ලෝභී සිටිවිලි කරගෙන යනවා ඒ කිසිදු සංකර ගැටෙන පිළිකනවා ඒ යන කායික ක්‍රියා පිළිකරනවා එතකොට මේක ප්‍රහැදිලිව තේින්න තෝරන මේ මොලේ කියන ක්‍රියාදාමයක් මත ඇති වෙන මේ සංස්කාර ධර්මයක් මමද මගේද කියලා ඒක සමාහෝ සමාගේ ධර්ම නෙවෙයි අනිත් පැයෙන් විශේෂයෙන්ම තේරුම් ගන්න තෝරන අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන එක. අවිද්‍යාව නිසා මේ සංස්කාර ජනිතවන්නේ අර පස්සේ තිබුණා අවිද්‍යාව නැත්නම් සංස්කාර ජනිතවන්නේ ඒ නිසා පත්‍ය කතාව අවිද්‍යාව නිසා සංස්කාරය කියනවා ඒකයි. එතකොට මේ අවිද්‍යාව තිබෙන තාක්කල් සංස්කාරය කියන මේ සංස්කාර දෙකකින් දැලපු නිසා අතීතයේ සිට අද දක්වාම නැවත නැවත මේ සංස්කාර දුකට අපි තල්ලු කරලා දැම්මා. සංස්කාර දුකේ දාලා ගිල්ලලා ගිල්ලපන් දුක කියලා බල කරලා අන කරලා ඒ දුකටම ඇදලා දැන්. එවැනි සත්‍යන්නේ සංස්කාර කරන්නේ මේක තේරුම් ගන්න ඕන. මේක මේ සංස්කාර කෙරේ මේක හරියට අවබෝධ වෙනවා. මේ සංස්කාර කෙරේ කියන ඇදීම සමාජයේ සිටතේ නිකම්ම දෙකේ දෙනවා. බැරිද? ඊට අමතර මේ සංස්කාර සමාන්‍ය ධර්මයක් නෙවෙයි නාම ධර්මයක්. ඊටත් අමතර මේ සංස්කාර ඇති ජීවන මහා විශාල දුක. මේක සාමාන්‍ය කෙනෙකුට නම් තේරුම් ගන්න බෑ. වශයෙන් ධානයකට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ධ්‍යාන මට්ටමේදී යන්ත්‍රයකට සැනසීමක් තිබුණා නිරාමිත සෝයක් තිබෙනවා. ඒ නිරාමිත සෝය විඳින ගමන් සිදුවෙච්ච පැතිකඩ බලන්න එක්කතම තේරෙයි. අර නිරාමිත සෝය නැති වෙනවා සිත බර වෙනවා සිත ඕලාරික වෙනවා සිත නිකන් බර ඕලාරික කියන්නේ රළු වෙනවා පොරොස් වෙනවා. එතකොට අර සියුම් සාන්ත සෝය නැත්තටම නැති වෙනවා. එතකොටම තේරෙනවා මේ සිතේ ඇතිවීම මොකද තරම් දුකද කියලා. නැත්නම් කල්පනාවට ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉඳනවා නම් ඒ පරිසමෝතේ සිටින ගමන් මේ බාහුවලා දෙයක් ගැන හිතලා බලන්න කාය සම්මත එතනම නැති වෙනවා. නිවන අරමුණ එක එතනම නැති වෙනවා. නිවස එතනම නැති වෙනවා. ඒ සාන්තභාවයේ දුනීතභාවයේ ඒ සුවය සම්පූර්ණයෙන් නැති ඒ සැනසීම සම්පූර්ණයෙන් නැතිව සිතට දුක, සිතට බරක්, සිත වෝල බොරොසු භාවයකට තියෙනවා. සිද වෙන ආකාරය දකින්නට පුළුවන්. මේ දකිනකොට සමාඩම තේරෙනවා මේ සංස්කාර ජනිත දිනීමම ඒකාන්ත වශයෙන් දුකක් කියලා. මේ දුක නොදක්කන නිසා මේක අනිත්‍ය ඥාන ධර්මයක් කියලා නොදත් නිසා මේවා ආත්ම නොවේ සමා නොවේ කියලා නොදත් නිසා මේවා නිසාම නැවත නැවත සංසාර දුකට අපි ඇදලා දැම්ම මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා නොදත් නිසා මේවට ඇලුනා මේවට බැඳුනා මේවට ආශා කළා හතරට මේකත් දැන් හරියටම තේරෙනවා නම් යම් කිසි කෙනෙකුට මේකට ඇලීමක් බැඳීමක් ඇති කර ගන්නට හේතුවක් නෙවෙයි ඉතින් මේ ඇලීම් බැඳීම නැති වෙනවා. ඒකට අපි ඊළඟට විඥාන ස්කන්ධය ගන්න. විඥාන ස්කන්ධය කියනකොට අපි අර නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම් කියන විඥානය තමයි දැන් අපි පස්ව කතා කරන අනිත් විඥාන. ඒ කියන්නේ හැද රූපයක් දැක්නාම සම්ප විඥානය කියනවා කනිස්සබ්ජයක් ආවම සෝත විඥානය කියන මේ විදිහට නාමයේ ශරීරයේ මනස ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන කෙරේ මේක ඇලෙන් යයියදී ගන්නේ කටයුතු කරන සංගරාගයෙන් කටයුතු කරන විඥානයේ නියම තත්ත්වයෙන් දැක්ම නිසා මේක මේ කියන කතාව දැන් තේරුම් ගත්තොත් එහෙනම් විඥානය කෙරෙහි තියෙන හැඟීම මේකෙන් නැති කරන්න පුළුවන්. අපි ඒක කෙනෙක් සම්පූර්ණයෙන්ම මෙහි නැති කරලා දැනීම මොකක්වත් නෑ. ඒ මනුස්සයාට කිසිම දුකක් නෑ. මේ විඥානයේ තියෙන සාකල් දුක් පිළිගන්න දැනීම කියන තාක්කල් පවත්නා තාක්කල් දුක නිරතේ. සදාකාලික වශයෙන් කවදාවත් ඉහි නැති වෙන විදිහිය එන්නේ නැති වෙන විදිහට කෙනෙකුට සීලති ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ලෝකේ තියෙන උතුම්ම සැප. ඒකට අපි දිනනම් දැන් මේ කියලා කතා කරනවා. එතකොට මේ සම්පූර්ණ මේ සිහියේ පැවැත්ම නිසා අපි මේ අනන්ත සම්මාන දුක්ඛයට දෙන්නේ. මේ සිහිය පවතින එකම එක්වන්ත වශයෙන් දුක. මේ සිහිය පැවැතෙන නිසාම තමයි අපි මේවට ඇදුනේ, මේවට බැඳුනේ, මේවට ගැන්නේ ඉස්සක්කේ විවිධ ක්ලේශ ධර්ම දැනකට අපි නිරේක්ෂ ආකාර. දුක්ඛයට අපි බඳුන්නේ ඒ වගේම මේ දැනීම මාත්‍රේ පවත්න නිසා තමයි අර වේදනා සංඥා සංඛාර දේව ධර්මයන් කලිතුනේ. ඒ වගේම මේ ගැනීම මාත්‍රේ පැවැත්ම නිසා තමයි අපි සංසාරේ නැවත නැවත ඉපදෝපදා දුකින් දුකට පත්කරේ මේක තේරුම් ගන්නට මේ ගැනීම මාත්‍රේ නැත්තට නැත්නම් කොයිතරම් සංසන්ද කොයිතරම් ශ්‍රේයද කියලා. තමයි තේරුම් ගන්නට මේ ගැනීම මාත්‍රේ නැත්තම් තමයි කොයිතරම් ශ්‍රේයද කොයිතරම් සංසන්ද කියලා. මේ සමතර මේ ගැනීම ඇතිවන්නේ මේ නාම රූප ධර්මයේ නිසා නාම රූපත්‍ය විඥානන්ත බුදුසන්නාස දක්වා තිබෙනවා. ඒ ඒ නාම රූප ධර්මයන් පවතින නිසා මේ විඥානය කියලා Taman ඕන විදිහට ලැබෙන එක දුන්නේ Taman ධර්මයේ පුතේ. අනේක සද්දයක් ගමන් සද්දේ කණේ කියලා වැදුනා නම් ඒ සමාජයේ මානසිකාරය කියන්නේ යථාර්ථයෙන් මනස දිනනවා නම් ඒක ඒ පිළිබඳ දැනීමක් ඉන්නේ. කවුරුත් ඇති කරන කෙනෙකුත් නැහැ ඇති කරන්න පුළුවන් කෙනෙකුත් නැහැ. Taman හිතට ඇති වෙන දුක අපිට නැති නොවි සබා ගන්න දෙයක් දුන්නේ. ඒ සබ්දයේ දෙමළ කාල්පණේ මේ සංකල්ප විඥානය ඇති සද්දේ නතර වෙච්ච ගමන් සෝද විඥානය නැති හේතුන් නිසා හටගත්ත හේතුන් නැතිව නැති කියන්නේ. ඒ වගේම තමයි ඈත රූප ගැනත් දෙයක් වෙනවා. නාසයට ගඳසෝදාකට සිදුවේ මේ ගඳ වෙනවා. දිවට රසයක් දැනෙන දිවා වෙනවා. කායයට යම් කිසිදයක් ස්පර්ශන කාය වෙනවා. මනස යම් දෙයක් කරනකොට ධම්ම ආරම්භ කරනකොට සත්‍ය මනෝ විඥාන පහළ වෙනවා. මේවා හේතුන් නිසා හටගත් ධම්ම කියලා තේරුම් ගන්න තරමේවා මම මගේ කියලා පිටස්සේ මෝඩකමට මෙතෙක් සංසාරේ වල මෝඩකමට ඇලුනා නේද බැඳුනා නේද කොයි තරම් බෝධකමද කියලා සමාතම අවබෝධයයි බෝධකමත් සහිතව මේ ඇලීම බැඳීමයි කරන්න පුළුවන්කම සමාත පිළිගන්නට ඕන. දැන් අපි සමගිය සංස්කන්ධ ලෝකය ගැන මේ කතා කරමු. මේ සංස්කන්ධ ලෝකය කතා කරනකොට අපි රූපය ගැන කතා කරන්නේ රූපේ ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා. උත් ඇහැ කෙනේ තියෙන සංදරාගේ අයින් කරනවා. ඇහැ කියන එක අපි ආශා කළා මොලේ කියලා ඉඳන් කොහොමද ඉතින් ඔකට ඇවිල්ලා දැක්ලා කටයුතු කරා. නමුත් මේකෙන් කොයි තරම් දෙකලා දෙනවද කොයි තරම් මේක අනිත්‍ය යන ධර්මයක්ද අපිට ඕන විදිහට පවත්න්නට පුළුවන් ධර්මයක්ද මේ ඇලෙන් ඇදෙන රෝග තියෙනවා අන බොහෝ ප්‍රමාණයක හැදලා පහළ වෙන රෝග මේ රෝග නිසා මහා දැන් දෙනවා. අනිත් පැයෙන් මේ ඇහෙන්න ආශා කරලා ඇහැම අඩලපත් වෙනපත් වෙනවා. ඒ කියන්නේ හැමෝම නෝනේ පිටින් නෑ නමුත් හැමම කඳුලටත් ඒකට පස්සේ හැමම යාත්‍ර ගන්න හැමම කඳුලට යන්නේ එතකොට මේ ඇහැ කියන එක දිවි දිවියක් වෙන බුදුමහමෝ දකින්න දෙය කියලා දක්වා තිබෙනවා සත්‍යින් පිටේ ආදිස්සම් ඇහැ මහණෙනි කින්නිවද වෙන කියන්නේ කියලා දකින්න දෙය කියලා අතෝට ගහන ජීවාදියට දෙන්න තියෙනවා ඉතින් මේ ලෝකයක් ගැන මේක දෙන්නේ අනිත් එක මේ ඇහැ තමාගෝ තමාට දැන් නැන්නේ ඕනාම රූප දැනීමක් පමණයි. ඒක ඒකේ භාගයෙන් බලන අපේ කොච්චර දැනවත් එකයි කොච්චර දැනවත් එකයි ඒක ජරාව කියන වෙලාවට ජරාවේ අතරිසඳිරේ නම් අතරිසඳිරේ පාසඳිරේ නම් පාසඳිරේ කොහොමද මනේන්ද්‍රියක් හරි එන්නේ ඇත්තෙන් සුද වෙනවා නම් සුද වෙයි අපි කිව්වට ඒව හරියන්නේ නැත්නම් ඔබකම වැනි ඔබ දැක්කම ඒකෝත් වෙනවා ප්‍රතිකාරම දෙලොත් දැන් සම්දෙලා පවා යනවා ඉතින් විවිධ ආකාර රෝග පීඩා වලට බඳුන් වෙන අපට ඕනෙදී පවතින අපි ප්‍රතිම මේකට ඇලුනක් ගන්න ජීවිතේ ඒකේ කාර්යය පවතින මේකට ඇදීම ගැදීම කොයිතරම් මෝඩකමද කියලා තේරුම් ගන්න ඕනේ අනිත් අතින් මේ හැනිසා අපි සංසාරයේ කොයිතරම් දුකකට පත් වුණාද මේ ඇහැ තුළින් අපි සංසාරයේ කොයිතරම් දුකකට ඇද දැම්මද කියලා කල්පනා කරන්නේ. ඒක තේරුම් ගන්න. ගත්තොත් එහෙම මේක ඇහැකලේ යන්නේ මතය. මේ විස්තර කරේදී නමුත් කෙටියෙන් අපි කියවා මේකට තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කියලා හිතලා අපි මේ විස්තර කරන්න යන්නේ. එතකොට කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, ශරීරය පිළිබඳව මේ එක එකක් අරගෙන කල්පනා ගන්න ඒවා ඒකාන්තයෙන් දුක් මේවා වලින් දුක් ලබා ගැනීම නිසාම දුක් සංදේශාත්‍ය ඒ නිසා මේ සංසාර දුක් මේවට ලබා දෙන ඒවා මම හෝ මගේ ධර්ම නෙවෙයි. ඒක නිසා මේවට ඇලීම දැන් බැඳීම තමයි සුදුසුයි කියලා ඒවා අත්හරින්නට පුළුවන්. ඊළඟට ඇහැට දැනෙන භූත, කනට දැනෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. ඒවා බාහිර ලෝකයේ තියෙන දේවල්. තමන්ගේ එකක් තමන්ගේ ඇහැට තියෙන එකක් බාහිර ධර්මයක් වශයෙන් මා දකින්නේ. ඒක ආධ්‍යාත්මික සමාන්තර ධර්මයක් කියලා වුණොත් මේ ඇහිලා ගන්නට පුළුවන්. එතකොට මේ ඇහැට පෙනෙන රූපකේ මිනිස් වැළුණා. අපිට ලක්ෂණ මලක් ලක්ෂණ වත්තන් ලියලා හොඳ දර්ශනය හොඳ පාන නෝන ඉගෙනන්නේ නියේ කවෙන් කරනකොට දැක්කේ සංලක්ෂණ සැදී ඕ වැඩිකින් ඇලුනා මේ දී සිදුවන ක්‍රියාදාමයෙන් තේරුම් ගන්න විශේෂයෙන්ම තේරුම් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ධම්මාදී බැඳීම නිසා තමයි ඒවට ආශා කරන නිසා තමයි සංසාරේ ගැටෙන්නේ මේ සංසාරයේ පැදී සිටින්නේ සංසාරයේ බැටකැදී සිටින්නේ සංසාරයෙන් නිදහස් වන්නට බැරුව සිටින්නේ මේ ඇහැ රූපය යෝවා එක ඔක්කොම දෙකලා අනාගතයේ දෙකලා මේක සංයෝගය සංයුත් වෙලා බැඳිලා මේ මේවා නිසා සංස්කාරයේ කොයිතරම් දුක්වලද අපි පස්සා සංස්කාර දෙකට ඇදලා දැනනද කියන කරුණක් ආයෙත් දකිදුයි ඊට අමතරව විශේෂයෙන්ම තෝරගෙන ගන්නවා අපි තුන ඇයට රූපයක් දැක්කයි කියලා මේ රූපය දැක්කම අපි රූපයට ඇලෙන්නේ අපි දැනේ අපි රූපයට ඇලෙනවා කියලා එක නිරාවක් කියන මූලිකමක් කියන. මේකේ දැක්කාට පස්සේ ඇදවන්නේ චක්ක විඥානය කියන නිසා විඥාන සංකේ තමයි පිටත පාරව. ඒ රූපේ හදලා ගන්නවා සංඥාවකින්. මාගියට සංඥාව මාරිට කොපමණා කියලා. ඉතින් මේක ලස්සන රූපයක් අද රූපයක් කරාම යන්නේ. පිට පොත දැක්කම ලස්සනයි කියලා ආඥාචාරය වෙනවා. නමුත් ඇත්තට කියන ජවාවල් ඒක දකින්නට බෑ. ඒක මේක ආර සංඥාවේ බලයන මේක ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි. ඒකවල සංඥා සංයයන් දැක්කයි කියන්නේ සම්බුද්ධයි හතරයි. මට විදුලක සංකලා මේ කාකණේ වටිනා දෙයක් මේ වගේ වෙන වදින්න දෙයක් ආදී විලාකාරී අපිට ඒ හැද බැඳි රූපේ පිළිබඳ සංඥා දෙක ඒක තමයි මේ සුදුසුම පහළ වෙන සංඥා සංයය. මේ සංඥාව නිසා රෝධාගෙන සැප වේදනාවෙන් නිසා දුක් වේදනාවෙන් නිසා නැති උපේක්ෂා වේදනා. මේ වේදනාව තමයි හේතුක ප්‍රබල වෙන ධර්මය. රූපේතර කියන එකක් නෙවෙයි. මේ වේදනාවට තමයි දුන්නේක තියෙන්නේ. සාමිතික රෝගයක් දැකීම තුළින් සමාජ සුඛ වේදනාවක් දෙන්නේ නැත්නම් ඒ රෝගේ දැනෙන්නේ නැහැ. ඒකයි සත්‍යයේදී නමුත් මේක හිතන්නේ ලෝක සත්‍යයෙන් හිතන්නේ මම මේ දකින රූපයට ඇලෙනවාද මේ Tamange හිත තුළ ඇතිවන වේදනාවට ඇලිලා ඒ වේදනේ කියන්නේ දැක්කම ඒ ඇලිලා මොකද මොකද සංසාරෙ දිග්ගත් කරන අපිට ගොඩනගන දුකින් දුකට සැපේ එතකොට මේ වේදනා සංදේ ඇති නැති. ඉතින් ඕක දැනගන්නකොට මේ නිකන් දැන් තර ආපෑ වෙන පුළුවන්, තව තවත් ආපෑ වෙන පුළුවන්, මේ දෙකේ කියනවා කියනවා ඒක සංස්කාර. ඒක සංස්කාර සංදේ පාදින. එතකොට මෙතන රූප ඇහැට රූපය දැක්කාට පස්සේ සිදුවේ සමාගයේ ලෝකයේ තුළ ඒ කියන්නේ සමාගයේ පංචස්කන්ධ ලෝකයේ තුළ වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන සිතිවිල ධර්ම නිසා ඒ ඒ චිත්ත නිසා පහළන චිත්ත වේදක බැදලා නැතිලා. මෙතන මේ පංචස්කන්ධ සමුදය ඇතිවීමක් නැතිවීමක් කියන්නේ. ඒක රූපේලා කියනකොට සම්බන්ධ තේරෙනවනම් මෙන්න මෙතන පංචස්කන්ධ සමුදය පංචස්කන්ධ ඇතිවීම මේ ආකාරයෙන් සිදුවේ. බුදුහාමුදුරුවෝ දක්වනවා යෝ ආමේ පටිච්චසමුපාදං ධනං පස්සති සෝ ධම්මං පස්සති ධම්ම පැහැදිලිම යමෙක් දකිනවා නම් ඒ සම් ඒ කුද්දලයා ධම්මේ දකිනවා කියන එකයි අදහස. අපි මෙතන දකිනවා පංචස්කන්ධ සංදේවින් මෙලෙසින් මේ තියෙනවා කියන. පංචස්කන්ධ ඒකාන්තයෙන් දුක්ඛ කියලා දැනීම අවබෝධ කරගෙන තිබුණා. එතකොට මේ අපි ඇලෙනවා කියන රූපේ කියලා අපි බදා ගන්න ආශා කරන්නේ බාහිර රූපයනේ තමන්ගේම පංචස්කන්ධ රූපේ. මේක හරියට තේරෙනවා නම් මෙහෙම අවබෝධ වෙනවා නම් මෙහෙම බාහිර රූප කොයිතරම් තිබුණත් ප්‍රශ්නයක් නෑ. කන්නාලා කියලා ආවත් ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මේ බාහිර ලෝකයේ තියෙන රූප වලට නෙවෙයි ඒවා තුලින් ඇලීමක් ඇති කර දෙන්නවත් බෑ. ඒවා තුලින් බැඳීමක් ඇති කර දෙන්නවත් බෑ. ඒ රූප වල නැත්නම් ගැටීමක් ඇති කර දෙන්න මොකක්වත් ඇති කර දෙන්න රූප රූපාවලිය පැත්තට දිවි. එච්චරයි. තමන්ගේ පුතෙක් දුවෙක් නම් දෙකයි ඉඳලා ඇති කරන බල්ලෙන් බලෙක් ආදරෙන් ආදර කටයුතු කරනවා නැත්නම් ලෝකේ වෙනස් වෙන්නට පුළුවන්. ඒවා ඊළඟාදී වල කලදී සමාධිය නැත්නම් කරන සමාධිය සතර පවත්නව කන්දස්කන්ධ ධම්මයන්දී ඇතිදීනේ සමුදේවල තමයි සාමේවාට ඇලුන බැඳුන. ඒක නිසා මේ සත්‍ය හරියට දේනම් මේක ඇලෙන්නට දෙයක් නෙවෙයි සුදුලෙන්නට දෙයක් නෙවෙයි මේක සත්‍ය සමාධිය සතර නාම ධම්ම ඇතිලා නැතිලා යන්නේ මොකද ඔය ඇදුනට වැදුන නැතිලා. ඒ නාම ධම්ම ඇදුනේ තවදේ නැත්නම් ඔය රූප දෙකේ චේතනාවලින් නම් තියෙන්නේ නැහැ. ඒක තමයි. සත්‍යයේ හරියට අධ්‍යාවත්වය නාසයේ ගඳ සෝදාවත් එහෙමයි ජීවන රසාවත් එහෙමයි කාදෙස් පස්සාවත් එහෙමයි. ඒවා පැහැදිලි වශයෙන්ම අත්දැකීම් පුළුවන් කරුණාවන් කියන්නේ. එතකොට මෙයාට තේරෙන්නට ඕන මේ බාහිර භූත ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියේවයි ඇදීලා තියෙන්නේ සමාගයේ සිත තුළ කියලා. ඒක හරියට තේරෙනවා නම් අර බාහිර ශබ්ද භූත ශබ්ද ආදී කියලා කියන සංග්‍රහණය හයින්නේ. ඒ අමතරව මේ බාහිර රූප ශබ්ද ගන්ධ ආදී ධර්මයන් කෙරෙහි සමන්ගේ නොදක්ෂ නිසා මේවට ඇදීදී බැටි බැටි කටයුතු කරලා සංස්කාර දුකට ඇදලා දැම්ම ධාති ප්‍රපාදයට ජලා ප්‍රපාතයේ විහාරි මරණ ප්‍රපාතයට වැටෙවෝ සංසාරයේ හේත ලෝකේ දැද්දලා දැම්ම අතුරු නිකාය දැද්දලා දැම්ම සතර අපාය දැද්දලා දැම්ම මහා දුක් ලබාගෙන ඒකට තේන තොන නියම මහා ඇඹ වශයෙන් මෝල් වන්ද දාන ඇඹ වගේ ඇත්ත වශයෙන්ම මුළු ලෝකයේ තියෙන සෑම ධර්මයක්ම ඇහැකන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මයන්ට අනුගමන වන සෑම දෙයක්ම කෙරේ යදී බැදී නැති කර දුන්නොත් ඒවා ඒ කාන්තයෙන් දුක් ලබා දෙන එක දුක්ඛ සම්පිය සත්‍ය මේයි කියලා අවබෝධ වෙනවා නම් දුක්ඛ සංදේ සත්‍යය වඩා ගන්න කියන්නේ මොකද මේ අවබෝධය කියන ප්‍රඥා සම්ප්‍රේෂණ නැත්නම් මේවා කෙරේ කලකිරීමක් නිරායාසයෙන් නැති වෙන එක. මේ විදිහට ඒ බාහිර ලෝකයේ තියෙන අනැති හෝ කණැති සියලුම රූප ශබ්ද ගන්ධ රස ධම්ම කේ ඇලීම නැති. ඒකෙන් තමාගේ මේ අය කිසි සම්මානයවද දුවෝද සමන්දේශ මේවා ලෞකික අයද නෙවෙයි මේ දේශනා කියලා මම මුලින් කියවා. ඒ වගේදී තියෙන ඇලීමක් අයින් කර ගන්න මොකද මේ වගේ ඇලී ඇලී සිටින නිසා දුකක්ම ලබා දෙන්නේ. සමා යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයකට ගොඩාක් කියලා කියනහම ගොඩාක් දුකකින් ඇදීමේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න බඩ වැඩි. ඒවා නැති වෙනකොට ඒවට දෙද වෙනකොට නැත්නම් ඒවා වෙනස් ස්වරූපයකට පත් වෙනකොට මේ ආකාර දුක් දැනෙන්නේ. හොඳට කරගෙන. මේ ඇදීම බැදීම තියෙන තාක්කල් ඒ බාහිර වස්තුවේ දුක තමයි ඇති කර දෙන්නට පුළුවන් මේවා. ඇත්ත වශයෙන්ම තමයි දුක් ලබා දෙන දුක් සංවේගකත්වය වෙන තේරුම් ගත යුතුයි. අතීත සංසාරයේ මේවට ඇදී මේ බැදීලා දෙන්න අපි ප්‍රේත ලෝකවල ප්‍රතිඥාකාරයෙන් දකින්නේ. ඒවා දාසකව නැතිලා ජීවිත පිටක දාසක ගන්න කෙලින්ම හේත ලෝකෙ තමයි ඇදගෙන අර ඒක වචනට යන්නේ ආකර්ෂණය කෙලින්ම හේත ලෝකෙ. ඉතින් මේ සාමාන්‍ය දුක් හැට වෙදින්න නම් මේවා ඇලිය යුතු ධම්ම නෙවෙයි, බැලිය යුතු ධම්ම නෙවෙයි, මේවා ආයින් කර යුතු ධම්ම මේවා ප්‍රේතෙන් සඳරාගේ අපහාකර දෙක ඒවා අයින් කරන්න. කාමරූප රූප වලට අනුකූල වෙන මේ රූපේ දිනා නිදෝක ඉතින් මේ ලෝක අතරින් කාමරූප රූප වලට අනුකූල වෙන කියලා කොටස් වෙනවා පිළිවෙල. මේ නැවත ඉපදෙන්නේ නැවත පහළ වෙන්නේ ජීවත් වෙන ආශාව දැනීමක් කියලා. මේ කොතන කුලි ලෝකේ ඉපදුණා ප්‍රතිසන්දි විඥානයේ කියන සංස්කාර ධර්මයේ වැඩිවිලා පහළ වෙනවා. ඒ සංස්කාර විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ කියන සංස්කාර ධර්මයේ ඒකාන්ත ඇතියේ තියෙන ප්‍රබල පහළ වෙන නිසා ඊට උත්තරව රූපස්කන්ධය දැන් කරනවා. ඕපපාතික වශයෙන් හෝ මෞර්ථක විදේන ආදී වශයෙන් හෝ පරාකාරයෙන් ඒ හරියට ඒ උඩ ගන්නද ඊට පස්සේ ඒක මම මගේ කියලා ගන්න මෙතන මේ මුළු ලෝකේ හැම සැද්දෙම රාසු හැම නෝ හැම කෙනෙම මෝලකමින් ගිහිලා මෝලකමින් වැටිලා මෝලකමින් ගැටගෙන ඉතින් මේක හරියට තේරෙනවා මේ මුළු ලෝකෙ කොතන ගියත් මේ සංකල්ප ධර්මයන් ප්‍රවැතියේ වැඩි මොකක්ද අනාගාමීන සුත්‍රාවාසිකයක තුනක් වැඩන්නේ මේකත් අනිත්‍ය කියන අයිත කවදා හරි දවසක නැතිලා යන මොකද මේ පංච සංස්කාරයන් තියෙන්නේ සුද්ධාවාසිකයක සෝදාස්කන්ධයදී වේදනාස්කන්ධයදී සංඥාස්කන්ධය විඥානස්කන්ධයදී ඇදී වේදී නැති නැති කවදා හරි දැක්ක පාන කියලා තේරෙන්නේ. ඉතින් මේ කියන්නේ කියන්නේ ඔක්කොම ඒකවා. රහතන් වහන්සේ බුද්ධාවාස ලෝකයක ඒ ලැබුණු සමාගේ රූප ආදී ධර්මයන් නැද මම මගේ කියන මම ආයෙන් අපි මානින් දැඳලා හද ඒක බලන මෝඩකම කියලා කියන මුළු ජීවිතේ පුරාම මෝඩකම දැකලා දෙන මේ අනු රහත් ලෝ ශාන්තයේ වේදතද මේ මෝඩකම දැකලා දෙන ආකාරය දකිනකොට මේ කිසිසේක මේ නාම රූප ධර්මයන් පවතිනද සුදුසු නැහැ මේක නොකවතිනෙමයි සුදුසු කියන අවබෝධය කරනකොට මුළු ජීවිත ඒ හේතුන් මතයන්ද ඇලීමක් බැදීමක් නැතුව අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තමා ධ්‍යාන වලට සමාදිනාන මේ ධ්‍යාන වල තියෙන ඇලීම අයින් කර ගන්නවට කියුවා පස්සමතෝ ධ්‍යාන පස්සමතෝ ධ්‍යාන කරනවල කියුවා තමන්ගේ පංචස්කන්ධය කියලා කියන ඇලීම හිටලා මේ ධාන ලෝකෙ කියලා ඇලීම අයින් කරා. මේ ඔක්කොම දේවල් අයින් කළොත් භාවනාව ඉතා උසස් දියුණු කප්පයකටපත් වූ කෙනෙකුට මේ කොහොමද ඒක අයින් වුණාට පස්සේ ඉතිරවන්නේ මොකක්ද? ඔක්කොම දේවල් දැන් චන්ද්‍රාගේ ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන ගියා. අන්තිමේදී සියුම් දැනීම් මාත්‍රයක් ඉතිරි වෙනවා. මේ සියුම් දැනීම් මාත්‍රය අන්තරාලයෙන් පස්සේ සමානත්වයක් දැනෙන්නේ බැලුව සමාජය. ගැටසිතේ බලන්නත් ඒ බැලුව සමාජයෙන් එදෙස බලනකොට මෙන්න මේදී තේරෙනවා. මේ සමාජ ප්‍රතිවිදියේ ඉතාම සියුම් දැනීම මාත්‍රය මේ ජීවිතේ නැවත ඉදීම ගෙනත් දුන්නා වූ ප්‍රතිසන්දි විඥානයේ පැවති අවිද්‍යා අත්මාන සංහා සංග්‍රහල අයින් වීයේ පිරිසිදු තත්ත්වය. ඒකත් ඒ සමන්ද සතිය ආදී මේවා මේක මේ ශරීරයේ මේ තරම් දුකක් දෙනවද මේක මම දුක සමුදයක් කියලා දන්නේ නැතුව මේවට ආදදලා තමන්ගේ ඇඟ මේක මම මගේ කියලා නෑ මම මගේ කියලා කෙනෙක් නෑ නමුත් මේ නොදැක්කම නිසා මෝඩකම නිසා මේවා මම මගේ කියලා දැක්කා මේ සංස්කාර කෙරේ එළන මේ ආදී ආසාව අවිද්‍යාවේ ධර්මයන් තිබෙන නිසා මේකේ නැරුණා නැරෙනකොට මේ ශරීරයෙන් මේ ආත්ම කියලා ප්‍රතිසංවේඥාය දැන් තෝරන ඒ ප්‍රතිසංවේඥානේ අර අවිද්‍යා කන්න අසීමාන මේ ධර්මයන් දුරුණාන් පස්ව කියන தත්ත්වයක් මේ. මේක ධර්මයකට අමන්ද දේනවා දැන් සාමාන්‍ය කෙනෙක් දුක කියලා කියන්නේ දුක් සංදේ කියලා කියන්නේ වෙන දෙයක්. අස්සෝකලේ දුක දුක් සංදේ වශයෙන් ලකින්නේ මෙන්න මෙතන තියෙන ධර්මතාවය. ඒ කියන්නේ මෙතෙන්දී තියෙනවා තමන්ගේ ජීවිතේ කරන්නේ. ජීවිතයේ ඔබේ කියලා දෙයකට දෙන්නේ ජීවිතේ පැවැත්මයි. ඒ ජීවිතේ පවත්නා ගන්න හේතු කර්ම ශක්තිය පවතිනවා. සිං බැරි මාත්‍ය කියලා මේ කර්ම කරන විතර පවතින ගන්න. එතකොට සමාජයේ ජීවිතයේ පවතින තාකල් දුක පවතින. අපිට කෙනෙක් මරණය කිය. මරණයට පස්සේ ඒ ජීවිතයේ ඇතුළත යාට කිසිම දුකක් ඇතිවන්නේ නැහැ. දැන් ආත්මය නන්නකට බැහැ දෙවිවන්නේ දුකේ කරලා වෙන්නේ. නමුත් අය අන්තය නැතනට ඔබ නිසා දුකේ කියලා දෙයක් නෙවෙයි විශේෂයෙන්ම ඒ යම් කිසි කෙනෙක් මේ යම් කිසි ජීවිතයක් අතගෙන නම් ඒ ජීවිතේ ලැබුණාට පස්සේ ඒ ජීවිතේ වලින් ඇති වෙන දුකක් නෑ එතකොට මේ ජීවිතයේ පැවැත්ම ඒ සාන්තියම දුක්ඛ සමුදය සත්‍යය කියලා තමයි තේරෙනවා. මේ ජීවිතේ පැවැත්ම මේ මිනිස් ජීවත් වෙන්න ආශා කරන ජීවිතේ ආශා කරන මේක එකමනිත් වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් නේද මේක නැතිව මේකමයි සුදුසුදේ හැදීන්නේ වෙනවා ඕක දැනෙන්නේ ඊට අමතරව මේ ජීවිත ශක්තිය පවතින්නේ කර්ම ශක්තිය නිසා අපි අතීතයේ කරපු කුසල කර්මයන් සමානසු මෙහිදී තේරෙනවා මේ කුසල කර්ම කියන එක මහා දී ගලක් වගේ අපිට හැතැන්න දාන දිග කල මහා දී අඟුරු ගල කියන ඈතට හිතන්නට පිටුනත් කරලා නැරලා කර යනවා. මේකට කිත් වෙනවද නැහැ. ආපැදෑනේ ඒ වගේ මේ දුක්ඛ සමුදය සත්‍ය නැවත නැවත නැවත නැවත දුකට කොන්තරන මේ දුක පවත්වාගෙනයන්ට හේතු මේ සංස්කාර ධර්ම කුසල සංස්කාර ධර්ම අර දිවිමලක් ඈත් කරන්න ආසේ සම්පූර්ණ නැතිදී නැන්ක මම මේකට වැඩි වැඩිලදී කොයිතරම් දොලක් වශයෙන් කඩේට කරලාද මේවද මේ සංසාරයේ දරාගලා ආයි මේ ඇලීම මේ දැඩිව සම්පූර්ණයෙන් නැන්ක කරන්නට වෙන කියලා ඒ කුසල අපිට කර්ම සංස්කාර දෙකක් කරනවා ඇලීම සම්පූර්ණයෙන් නැන්ක කරනවා ඒ අත්දැකීම අත්දැකීම. ඊට පස්සේ එනවා විඥාන. මං කියන නාම රූපච්ඡ විඥාන විඥාන පච්චානාම රූපම් මෙන්න මෙතන තියෙන එකක් ඒ. අර විඥානයේ නිසා මේ නාම රූප දෙක පවතින මේ නාම රූප දෙක දැන්සා අර ඉස්සාවේ විඥානයේ මේ විඥානයේ තරම් පසල දෙයක් අන්තාම් පහතරේක දෙයක් මේ මුළු දෘෂ්ටියම යන්නේ විඥානයේ නැවත නැවතින් පිළිපිලි නැරිලා කියන එක එක විදිහටම පවතින ධර්ම යන්නේ කෙසේ ඒක එක භවයකින් ගියා අනිත් භවයේදී විඥානයේ ගියා අදිද්දාදේ ගියා මේ විදිහට මේකෙන් අදහස් ගන්න බෑ සදාකාශය විඥානයක මේ සංකේතය නැති නැති යන විඥානමක් මේක සංසාරේ දුකට දිල්ලපු දුක්ඛ සමුදයකතිය මේ විඥානයේ කියන සාකල් මේ මේ පංචස්කන්ධයේ පවර්ණාදක සීන්දරන් මේක කරේ කියන බැදීම සම්පූර්ණ මේක තමයි දුක්ඛ සංදේ සත්‍ය කියලා දේම අරගන්නකොටම අර විඥානයේ හේතෙන් බැඳීම සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන දුක්ඛ සංදේ සත්‍ය වශයෙන් දකින්නේ ඒ විඥානයේ කර්ම ශක්තිය ජීවිතේ කරන්නේ. දැන් මේ විදිහට අයින් කරන්නේ ඔක්කොම සියොන් දැනීමක් ඇතිවෙන කවදාවත් කොයි ආකාරයෙන් කිසිවක් නැති කරන්නට බැහැ. මොන මොන විශ්ලේෂණය කළත් මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලවත් මේ ආකාර ප්‍රඥාවකින් හේතුක බින්දුක දකින්න දුස්සහයක් ඒ දැනීසියුන් දෙන්නේ නැති කාණ්ඩය එතකොට සම්බ සැලකීමක් ඇතිනම් මොකද්ද මේක මඟ නිවීම කරන විදිහට නැති කරන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා. Taman දුන්නේ වෙලාවෙ නැති කරන්න නමුත් නැති කරන්නට බෑ. ඒකේ පැහැදිලිවම තේරෙනවා. මොකද්ද අතීතයේ කරපු කර්ම ශක්තියෙන් ආපු ප්‍රතිසන්දි විඥාණය ඒක ඒ මේක දුක් සංදේ සත්‍ය තුනේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කරගන්න. කියන්නේ දුක් සංදේ සත්‍ය තුනේ දුක ඇති කරගන්න. ඊට අමතරව ඒකම දැන් දුක් සංදේ සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ දුක පවත්වාගෙන උපකාර වෙනවා මේ වගේ දුක් සංදේ සත්‍යයක් තවත් දුකේ කොටන තියෙන්නේ කිය. ඒ දුක් සංදේ සත්‍යය කියලා ඒක දකිනකොට උපායින් කරන්න කොහොම සියෝන් දැනීමක් ඇති වෙන්නේ. ඒ දැනීම දැනීම එනකොට සමන්ත තේරෙනවා මෙන්න මේ කාරණාව මොකද්ද? මේක පවතින්නේ මේ කර්ම ශක්තියක් මේ ජීවිත ශක්තියක් බව නිසා. කර්ම ශක්තිය කියන්නේ මේක නඳුන්නට පුළුවන්. නැත්තම් අපි ඒක කෙනෙක් කියන නිසා දැක්කේ කියලා නැත්නම් කවුරු හරි පිළිවෙලද ඒ වගේ මේ ජීවිතේ පවත් ගන්න පුළුවන් ශක්තිය ජීවිතය තුළ තියෙන මේ ශක්තිය නැති වෙනකොටම මේක ඉබේම නිවි යනවා පහනක් නෙවෙයි ඔක්කොම වෙනවා ඒකට තමයි තේරෙන්නේ සම්බන්ධනා සම්මා සම්පේතයේ නිරෝධය අනුපස්ථාන සම්පඤ්ඤා සම්පේතේ ඥානං සම්බන්ධනා හේතුම දන්න ජීවන සහිතව ඔක්කොම ධම්ම සම්බදේවම ඒකට කාටද නන්නේ සම්බ ධම්මාන සම්මා සම්පේතයේ සම්පූර්ණයෙන්ම දැයිලා නිරෝධයෙන් නිරුද්ධ අනුපස්ථානතා නැවත නිරෝධ ආකාරයෙන් නැත්තටම නැති යන ඥානයට කියනවා සම්මස්තේසත් ඥානය කියලා. ඒකම දුකේ කෙලවර වෙනවා ඒසෝවන්තෝ දුක්ඛස්ස ඒකයි දුකේ කෙලවර. මේක මේ සංගරාගේ සම්පූර්ණ අනිත්‍ය තුළින් ඒ විදිහට කර්ම ප්‍රතිපලයක් මේ ජීවිතේ දුනස් කෙනෙකුට ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අර්ථනා කරන්නේ මේවා මම විදිනු කියවන නැත්ත් ප්‍රකාශ කරනවා මේ ජීවිතේ මම බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ දේශනාව යොමු කරන්නේ අදාළවන් දිනු කරන්නේ කියන්නේ එතකොට මේ කියපු කරුණක පාඩක කොහොමද කියලා ගන්න නිසා එකක් අහන්න එක කොටසක් අහන්න ඒකේ නැවත නැවත අවධානය යොමු කරලා ඒකේ දෙන සංග්‍රහයේ අයින් කරන්න ඊට පස්සේ කොටස අහන්න ඒ කොටසේ දෙන සංග්‍රහයේ අයින් කරන්න බලන්න මේ විදිහට එකක් එකක් එකක් එකක් අරගෙන සමාන තීරණ ආකාරයෙන් සමාගයේ ප්‍රඥාව යම් සම්මාකාරයෙන් ජීවුණා ඒ තරම් දියුණු මට්ටමට අනුවයි මේවා කෙරේ දිනදීන් බැලීම අනිකන් ප්‍රවන්නේ මේවා නියමගත තේරුම් ගන්න පුළුවන් කරගන්න. මොෝදායට මේ ධර්මයේ කොහොමද තේරුම් ගන්නද බෑ. ඒ කියන්නේ කියන එකක් කෙනෙක් ඉන්නම අවබෝධ කරලා තමයි සිත තුළින් කරවා ගන්නට බෑ. ඒක නිසා තමයි ප්‍රඥා මට්ටමට අනුව ඒ ධර්මයට ඒ කියන චන්දරාගේ ටික ටික ටික ටික ටික ටික අයින් කරගෙන යන්න මේ සියලුම චන්දරාගයන් අයින් කරා නම් ඒකට කියනවා නිදහස් වීමේ නිස්සරණය කියලා මේ මුක්තස්මී විමුක්තමේ තේ සදානාවේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මේ විමුක්ත භාවයේ නිදහස් භාවයට පත් වුණාට පස්සේ නිදහස් වුණා විමුක්ත වුණා කියලා ප්‍රඥානා සිද්ධා කියනවා ඒක දැක්කම මේ සංස්කාර දුකේ කෙලවර එතනයි කියලා සමාගම සැලසෙන්න පුළුවන් කළ යුතු දේ කළා මේකට වෙනවට කරන්න දෙයක් නැහැ කියලා සංකේත පුළුවන්. පතන් කරන්නේ යන්නා කරන්නේ සත්‍යය කළ යුතු දේ කළා. සීනා ජාති ජාති සේවනා ප්‍රතිසම් ගම්මිතරම් මේ ගම්මිතායි ජීවිතේ දෙම කළා කියලා දැන් සිනේට පුළුවන් කොහෙදෙන. ඊළඟ පදින ධර්ම කාරණාවල කෙටි සාරාංශය මම කියන්න. අපි කතා කරේ නිස්සරණය වෙනවා නිදහස් වීම. ඒ නිදහස් වීම විස්තර කරන්න බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ මේ ඡන්දේ කැමැත්ත, රාගයේ කැමැරීම. යම් කිසි දෙයකට දීමක් නැත්නම් මේ සංදීන නැත්නම් නැති කිරීම තමයි සානිස්කරණය කියන්නේ. එතකොට මේ මොනවා දෙයකට අපි වැඩිම කැමැත්ත ඇතිවන්නේ සමාධිය, පංචස්කන්ධය, රූපේ, වේදනා, සංඥා, සංකාර වේදනා. මේක කියනවා අර විතර කරගෙන ඔක්කොම මෙතන ඇතුළේ එතකොට ඒක නිකම් ඉස්සර වශයෙන් මේ අර තේරුම් ගන්න තියෙන එක නිසා පුදාකාස් කරලා තමයි පංචස්කන්ධයේ ගැලවීම ගැන ඇති කරගත්තේ ඒ බාහිර ජීවි වස්තුන් කෙරේ ජීවිතත් යන්නේ පවර්ණා ගැලවීම ගැන ඇති කරගත්තේ මාත්‍රකාධික වෙන්නේ අදී වස්තුන් වල දේවල් දරවල් යාන වාහන ආදී දේවල් ඒවගේ දෙකෙන් ඇලියුම් බැලියුම් නැති කරගන්නකොට කාම ලෝක රූප ලෝක අරූප ලෝක ආදී ධර්මයන් පිළිවෙලින් නැති කරන ඊළඟ බෑහට මේ රූප කාන්දරයන් සාධනාක දෙන ධර්ම සෝඳ ඒ කියන රූප සබ්ද ගන්න රසබ්ද සබ්ද ධර්ම කෙරේ කියන ඒවායිසා භාවන සිතිවිලි ධර්ම කෙරේ කාරණා වලින් දෙන්නත් නැති කරගන්න ඒක අමතර සමාධි ධ්‍යාන සම්පත්තියෙන් ගැන ඵල සම්පත්තියෙන් ගැන කියන ඇලියුම ජීවන ගැන කියන ඇලියුම පවා අයින් කරනවා. නිවනේ අග්‍රගණයක් ඇති කෙනෙකුට නිවන කියන එක සුත්‍රයක්වත් වැඩින් නැති ධර්මයක්. මේ බයෙන් එකපා මේක ටික නිවන කියලා දෙයක් නෑ. ධර්මන්තත් දාප්පෙච්ච කෙනෙකුට මොකක් වන්නේ නේද? ඒකෙන් කියන්නේ. එතකොට නිවන කෙරේ කියන ඇලීම ගැලීමක් අයින් කරගන්නට ඕන. ඒක අමතරව විශේෂයෙන්ම සමාජයේ ජීවිතයේ පැවැත්ම කෙරෙහි කියන ඇලීම ගැලීම. සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනේ. ඒකට දැනට සම්පූර්ණ නිදහස ලබන්න තියෙන සම්පූර්ණ නිදහස නාටකයේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. දෙක තියාගන්න පුළුවන් සදා කාලික වශයෙන්ම පහනක් නිවාසයේ මේ සංස්කාර ධර්මයේ පංචස්කන්ධ ධර්මයේ නිවාස ධර්ම. ඒකම දුකේ කෙලවර වෙනවා. ඒකම කරගන්නට වාසනාවක් ඇතිවෙන්න ලැබේවා කියලා ඒ සත්‍ය ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව නිම කරනවා. දෙවියන් අපි දෙන්නේ ආගත කරගෙන ආදී ආකාශය දුන්නසා වේවානාගා මහිද්දකරණ සංගමෝදිකාදං ගස්සාසන ආකාශය දුන්නසා වේවානාගා මහිද්දකරණ අනුමෝදිකාදං ගස්සනදීසනං ආකාශය දුන්නසා වේවානාගා මහිද්දකරණ සංගමෝදිකාදං ගස්සනදීසනං පරන්ති ප්‍රාර්ථනා කරන ඉන්නාපිනේ කම්මේ නෝයි වාස්නාමෝ සම්ප්‍රදායික වශයෙන් කතා කරන කියන්නේ ආත්මය කඩමින් ශනිකේකට වාස්නාවක් ලැබේ කියලා ශිෂ්ටිකා. අභිවාදන සීලයේ සංවර්ධනකතාවෝ ධම්මා වන්දනති ආයනෝ සම්බලං ආගාරෝග්‍ය සංකප්පේ සම්ල සංකප්පේ දෝනිබ්බාන් සංකප්පේ විනාතේ සමිඤ්ඤතෝ